අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගෙන තියෙනවා. පොළගස්සෝ විත වෙනිවැල් කොළ සම්බෝධි යෝගාශ්‍රමේට අනුබද්ධ දායක දායිකා පින්වත් පිළි. සම්බෝධි යෝගාශ්‍රමේට යනවන ශීල භාවනාදී කටයුතු කරන ඊටාම ශ්‍රද්ධාවන්ත දායක දායකා පිරිස. නිවේදිකා මහත්මිය ඒ පිළිබඳව විස්තරයක් කළා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන තිබෙන්නේ විශේෂ අරමුණක් ලෙස. කෙටියෙන් සඳහන් කරනවා නම් ඒ දායක දායකාව හැමදෙනාම මට නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කිරීමේ අදහසෙන් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන ඒකට විශේෂ කාරණයක් මගේ ජීවිතයේ දුර්ලභම කාරණය භාවනා ජීවිතයේ වර්ෂ 52ක් සම්පූර්ණ වෙන අවස්ථාවේ තවදුරටත් මේ කටයුතු කිරීමට දෙගාසිරි ලැබේවා කියන අදහසෙන් මේ දායක දායකාවෝ ධර්ම දේශනාවේ දායකත්වය ලබනවා 962 63 වගේ කාලවලත් භාවනා කළා. උත්තරයට යන්න කාලේ නෙවෙයි ඒ කාලේ ගොඩම් පහළ කවිදජ කියන නාහිපාණන් වහන්සේ මොරටුවේ වාතිස්සර කියන නාහිපාණන් වහන්සේ රට පුරා භාවනා පන්ති පැවැත්වුවා. ඒ කාලේ මමත් ඒ වට සහභාගී වුණා. ඉතින් මෙහෙම තිබෙද්දී 967 ජුනි මාස 18 වෙනිදා තමයි ස්ථිර වශයෙන්ම භාවනාවට බැස්සේ අතිබෝධ්‍ය කුම්භෝ විල මේධානං මගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ 967 දුනිමස 18 වෙනි මට මේ භාවනා මාර්ගය කියලා දුන්නා. අද 2019 ධොනි මස 18 වෙනි. ඔබට හරියට වර්ෂ 52ක්. ඉතින් මෙන්න මේ කාරණය මුල් කරගෙන තමයි දායක දායිකාව අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවෝ ඒ පින්වතුන් මහා උදාර පින්කමක් කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ධර්ම දේශනයක් ප්‍රචාරය වුණා. දේශීය විදේශීය වශයෙන් අතිවිශාල පිරිසක් ලක්ෂ සංඝාත ජනතාවක් ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරේ. මේ අතිවිශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න. මඟ සලස්සලා දෙන්නේ මේ දායක දායිකා පිළිගන්න. දුරකතර ගෙවාගෙන ඇවිල්ලා විශාල වියදමක් දරලා ඒ දහම් මැදුරක් පිරෙන්න තරමට විශාල පිරිසක් ඇවිල්ලා මේ ධර්ම දේශනාවේ දායකත්වය. ඔබ හැම දිනාටම උදාර මහඟු පින්කම් මාලාවක් අයිති වෙනවා. ඒ නිසා මේ කරන උදාර පින්කම් හේතු කොටගෙන හැම දිනාටම ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු ආසනා වේවා කියලා මා ආශිංසනය කරනවා. මේ භාවනා ගැන කටයුත්තක් නිසා භාවනා ගැනම මාතෘකාවක් ලබා ගන්න. මේක මාත්‍රකා වශයෙන් ගන්නවා නම් මෙහෙමයි කෙලස් ප්‍රහාණය කරන්නේ කෙසේ මෙන්න මේකයි මාත්‍රකාව අපි කවුරුත් භාවනා මග ගිහිල්ලා කෙලස් ප්‍රහාණය කරගන්නේ කොහොමද මෙන්න මේ මාතෘකාව ඔස්සේ තමයි හිත වේලාවක් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ. කෙලස් කියන්නේ මොනමද? ඒ සත්‍යයන්ගේ හිත පිළිචි කරන ධර්ම. ආගදේශ මොහායි අභිධර්මයේ ගණන් වශයෙන් 1512ක් වෙනවා. ඒ 12 ගණන් ගන්න නැතුව කෙලස් 1500 නමින් විවහාර මෙන්න මේවා තමයි කෙලස් කියන්නේ. හිත කෙලෙස් කරන ධර්ම එතකොට 1500 500ක් ඒවා තමයි කෙලෙස් මෙයා ප්‍රහාණය කරනවා කියන්නේ තමන්ගේ හිතෙන් ඈත් කළා ගන්න. එක පැත්තකින් ලෞකික වශයෙන් ඈත් කරනවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලැබලා තියෙන භාවනා යෝගි පිළිස. ඒ නිසා ආයත මේක හොඳින් වැටහෙන. කෙලස් තමන්ගේ හිතෙන් අයින් කර. කොහොමද එක පැත්තකින් ලෞකික වශයෙන් කෙලස් ඈත් කරන්නේ? ප්‍රහාණය කරන්නේ අනිත් පැත්තෙන් ලෝකෝත්තර වශයෙන් කෙලස් ප්‍රහාණය මේ දෙක පිළිබඳවම තමයි මේ ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධම්සලේ සරියොත් මහ පෙරුන් වහන්සේ ප්‍රතිසම්බිදා මාර්ගය කියන ධර්ම ග්‍රන්ථයෙන් වදාරලා තියෙන කෙලස් ප්‍රහාණය කරන ක්‍රමය තමයි අද මේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් ලබන්නේ පංච පහානාන ධම්කගේ සරියොත් මාතරුන් වහන්සේ වදාරන කෙලෙස් ප්‍රහාණය කිරීම පහක් කියන්නේ. පංච පහන. විස්කම්බන පහන. විස්කම්බන ප්‍රහාණය. සදංග පහන. සදංග ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණ පටිච්චසද්දි පහාණ පටිච්චසද්දි ප්‍රහාණ නිස්සරණ පහාණ නිස්සරණ ප්‍රහාණ ඔන්න ඔය විදිහටයි කෙලෙස් අයින් කරන දුරු කළ දමන ප්‍රහාණය කරන පිළිවෙල අපි එක එක අරගෙන බලමු. දෙංගක් තේරුම් ගන්න. විස්කම්බන පහන. විස්කම්බන ප්‍රහාණ. සාමාන්‍ය දේශනාවලදී මේ විස්කම්බන ප්‍රහාණය, තදංග ප්‍රහාණය අංග පිළිවෙල වෙනස්. සාමාන්‍ය දේශනාවලදී තියෙන්නේ පදංග ප්‍රහාණය විස්කම්බන ප්‍රහාණය කියන මේ පිළිවෙල. ඒ භාවනා මාර්ගයේ පිළිබඳව කරුණ දක්වන තැන්වලදී මේ දෙක මාර්ගයයි. විස්කම්බන ප්‍රහාණය පළවෙනි අංකයට එනවා. පදංග ප්‍රහාණය දෙවෙනි අංකයට යනවා. මේක මේ භාවනා ගැන කෙලෙස් ප්‍රහාණය කිරීමක් ගැන දේශනා කළ එකක් නිසා ස්කම්බන තදංග වශයෙන් මේ අනුපිළිවෙල දේශනා කළා කියලා. පළවෙනි එක තමයි විස්කම්බන පහාන. විස්කම්බන ප්‍රහාණ. මොකක්ද මේ? මේ දේශනාවට අනුව බලමු. විස්කම්බන පහානංච නේවරණානං පටමඥානං භාවය විස්කම්බන ප්‍රහාණය ලැබෙන්නේ ප්‍රථම ධානයේ වඩනකොට නේවරණයන් ප්‍රහාණය වෙනවා මේ පළවෙනි අවස්ථාව මේක දේශනා මාත්‍රයක් විතරයි ප්‍රථම ධානයේදී පමණක් නෙවෙයි දෙවෙනි ධානයේදී තුන්වෙනි ධ්‍යානයේදී හතරවෙනි ධ්‍යානයේදී ආකාසානං ඡායතනාදී අරූප ධ්‍යානවලදී මේ හැම ධ්‍යානයකදීම ඒ ආකාරයෙන් කෙරෙස්වා නිදසුනක් වගේ තමයි වික්ඛම්බන පහානංච නේවරණාණං පඨමඥානං භාවයතෝ කියලා දේශනා ඒකට ප්‍රථම ධානයේ වඩනකොට නීවරණයන් ප්‍රහාණයටපත් ඒ ධානයේක සමාධියක තියෙනවා ධානාංග කියලා පහ. විතරක, විචාර, රීති, සුඛ, ඒකාග්‍රතාව. මෙන්න මේ අං පහෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමෙද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ ප්‍රහාණය ඒකයි ප්‍රථම ඥානයේ විස්කම්බන ප්‍රහාණේ හැටියට සඳහන් කරනවා ස්කම්බනම් ප්‍රහාණය සා විදියකින් ගත්තහම කෙලෙස් යටපත් කිරීම ඔබා තැබීම කියලා කියන්නේ. අපේ අටුවාවල තියෙනවා ඒකට උපමාව. ඔය සමහර උපමාවලට ඒ ද්‍රව්‍යාද නැහැ මේ වර්තමාන. කාන්තාවක් කලයක් අරගෙන නානලින්දක් වැනි එකට යනවා වතුර දෙන්න. මේ ලින්දේ මතු පිට හැම තැනම දිය සෙවිල් වලින් වැහි. ඉතින් මේ කාන්තාව මොකද කරන්නේ? කලේ ලින්දට දාලා එහාට මෙහාට කරකවනවා චලනය කරනවා. එතකොට අර අපිට තියෙන සේරම ජීවිතේවල ටික අයින් වෙලා යනවා. වතුර හොඳට පිළිසිදුවා. ඉතින් Taman දුමන හැටියට වතුර කලයක් අරගෙන අන්නේ වගේ තමයි මේ විස්කම්බන ප්‍රහාණය ඊළඟට ඒ කාන්තාව වතුරාගෙන ගියාට පස්සේ ටික වෙලාවක් ගත වුණාම ආර රින්දේ මත පිට පළමු යටියටම හැදෙන බැහැිලා. ඒ වගේ ප්‍රථම ධානාදී ධාන වලින් මේ කෙලෙස් ප්‍රහාණය කළාට ඒ සමාධි බලය ඥාන බලය පවත්වා ගන්නාතුළු කෙලෙස් යටපත් කරලා ඒකෙන් අයින් වෙලා අයෝනිසෝ මනසිකාවේට වැටුණා නම් ආයි මේ කෙලෙස් මතුවෙන්න පටන් ඒ නිසා මේ විස්කම්බන ප්‍රහාණය කියන එක කාමකාලික එකක් ලෞකික එකක් ඉතින් වෙලාවේ හැටියට කෙටියෙන් සලකා බලමු. ඊළඟට තදංගප්පහාන. තදංගප්පහානංච නිබ්බේද භාගයන් සමාධින් භාවයතෝ කියලා ශ්‍රේණුක දේශනාවේ පෙන්වනවා. පදංග ප්‍රහාණය ලැබෙන්නේ නිබ්බේධභාගී සමාධිය වඩනවා. නිබ්බේධභාගී සමාධිය. නිබ්බේධභාගී සමාධිය කියන්නේ විදර්ශනා සමාධියත් මාර්ග සමාධියක් කියන මේ දෙකයි. නිබ්බේද භාගය කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන මේ කෙලෙස් කඳු විඳ දැමීමට සමත් සමාන. නිබ්බේද භාගයේ සමාන. විදර්ශනා සමාධියේදී ලෝභ දේශ මොහ ආදී කෙලෙස් ලෞකික වශයෙන් දිගහනවා මාර්ග සමාධියේදී ලෝකෝත්තර වශයෙන් ඒ ඒ මාර්ග ඥානයේ හැටියට කෙලස් දිඳහනවා ඒකයි නිබ්බේද භාග්‍ය සමාධිය වඩනකොට තදංග ප්‍රහාණය ලැබෙනම කියලා මේ දේශනාවේ සඳහන්. ඉගෙන බොහෝ විස්තර තියෙනවා ඒකට අපිට කාලය ගන්න හැකියාවක් නෑ. විදර්ශනාව සක්කානුපස්සනා අටලස් මහා විපස්සනා සමපමත් උද්‍යව්‍ය ඥාන විපස්සනාදී වශයෙන් බොහොම දීර්ඝයි. ඉතා කෙටියෙන් තියෙන්නේ සත්‍යානුපස්සනාව. කොට විදර්ශනා වෙන් ලෝභ දේශ මොහාදී පළවා. ඉතා කෙටියෙන් බලමු අනිත්‍යානුපස්සනං භාවෙන්තෝ නිත්‍ය සංඥාං කරේ. අනිත්‍යානුපස්සනාව වඩමින් නිත්‍ය සංඥාව ප්‍රහාණය. දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥාං පදහ. දුක්ඛානුපස්සනාව වඩමින් සුඛ සංඥාව ප්‍රහාණය. අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥාං පදහ. අනාත්මානුපස්සනාව වඩමින් ආත්ම සංඥාව ප්‍රහාණය. නිබ්බිදානපස්ස සංභාවෙන්තෝ නන්දින් පජා නිබ්බිදානපස්සනා වඩනෙන් නන්දි කියන්නේ සප්‍රේතික සංඥාව සංඥාව දුරු කරනවා විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජා විරාගානුපස්සනා වඩමින් රාගය ප්‍රහාණය කරනවා නිරෝධානුපස්සනා භාවෙන්තෝ සමුදයං පජා නිරෝධානුපස්සනාව වඩමින් සමුදය ප්‍රහාණය පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පද පටිනිස්සග්ගානුපස්සනාව වඩමින් ආදානය අල්ලාගන්න සමාසතු දේවල් සිතෙන් තදින් අල්ලා ගැනීම ආදානය. ආදානයේ ප්‍රහාණය මේ අන්තං වචනාර්ථ විතරයි මතක්. ඔය විදිහට මේ විදර්ශනා සමාධියෙන් ලෝභ දේශ මෝහ කියන අකුසල ස්කන්ධය ඒවා බිඳ දමනව ලෞකික. තව අටලොස් මා විපස්සනාදී දීර්ඝ විස්තරය. ඒ නිසා මේ සමාධියට විදර්ශනා සමාධියට නිබ්බේද භාගිය සමාධිය ලෝකෝත්තර සමාධියටත් ඒක. විදර්ශනා සමාධියේදී ලෞකික වශයෙන් කෙරෙස් බින්ද දමන. ලෝකෝත්තර සමාධියේදී ඒකේ සාමලින්ම කෙලෙස් දිගහයි. ඒකයි වෙන්නේ. ඔබ තමයි තදංග ප්‍රහාණය. ඒක ලැබිලා තිබෙන වෙලාවේ හැටියට යන්තම් කෙටි කළා ආරාන්තේ පමණක් තමයි මේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තදංග ප්‍රහාණය කියන එක හරියට පැලවෙන ගහක අතුපතර කපා ගන්නවා. නැවත ලියලා වැඩෙන. කදංග ප්‍රහාණයෙන් කෙලස් ප්‍රහාණය කළත් නැවත ලියලා ලියලා වැඩෙන. පළවෙනි මාර්ගයේ ගාක මුලින් කපා දාන්න වගේ තමයි විස්කම්බන ප්‍රහාණය. ගහ මුලින් කපලා දැම්මත් පළවෙනි මාර්ගයේ ගහක් නිසා නැවත ලියනවා. ඒ ගහ මුලින් උදුරලා තේරම මුල් උදුරලා කෑලි කෑලි වලට කපලා වේලලා පුලුස්සා ගන්නවා. එතකොට කවදාවත් ඒ ගහ හැදෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සමුච්ඡේදක්. සාමුලින්ම කෙලස් ප්‍රහාණය කරලා දැනීම. ඒක වෙන්නේ කොහොමද? සෝවාන් ආදී මාර්ග ඥාන වලින්. විස්තර කියා දෙන්න අවස්ථාව මදි. සෝවාන් මගින් සත්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේවා ප්‍රහාණය කරනවා. දිට්ඨානුසය විචිකිච්ඡානුසය ප්‍රහාණය කළ. දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් පහක් අභිධර්මයේ හැටියට ප්‍රහාණය කර. අපායගාමී ශක්තිය ලෝභ දේශ මොහයන් ඔක්කොම ප්‍රහාණය. සහ මුලින්ම ප්‍රහාණය කර. පරිශෝවාන් මගින් වෙන ක්‍රියා දාන්නේ. ඊළඟට සතරදාගාමි මාර්ගයේ තනිකර කෙලෙස් ප්‍රහාණයක් නැහැ. කාමරාග ව්‍යාපාද කියන දෙක තුනී කරනවා. බලය අඩු කරනවා. තුනී කරනවා කියන්නේ ඉඳහිට ඇති වෙන්නේ ඇති වුණත් වැඩි බලයක්. ඒකෙන් දෙන්නේ ඒකත් සමුච්ඡේද ප්‍රහාණය. ඊළඟට අනාගාමි මාර්ගයෙන් කාමරාග ව්‍යාපාද දෙක සාමුලින්ම ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය. ඒගාවට රහත් මගි. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන පහ ප්‍රහාණය කරලා ගන්න. මෙන්න මේක තමයි සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ. පහ මුලින්ම කෙලෙස් ඉවර කළා දාන. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ හේදම කෙලෙස් ඉවර කරන ක්‍රම උච්චින්න මූල. පහ මුලින්ම ඒව ඉවර කළා දානවා නැති කළා දානවා. ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය. ඊළඟට හතරවෙනි එක තමයි පටිච්චසද්දේ ප්‍රහාණය. පටිච්චසද්දේ ප්‍රහාණය කියන එකේ 아무තු කෙලෙස් නැතිවීමක් නෑ. අපි හිතමු දිනජාලාවක් ඇවිලි ඇවිලි තිබිලා නිවි. ඒ වගේ මාර්ග ඥානෝලින් කෙලෙස් ප්‍රහාණය වෙලා. ඒ නිවිදී ගිනිජාලාවට වතුරක් වගේ. ඒක හොඳට සිහිල් වෙන්න. සංසිඳෙන්න. ඒ වගේ මාර්ග ඥානයෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා ඵල ඥානයෙන් කෙලෙස් සංසිඳුනවා ඒකත් තමයි මේ පටිපස්සද්දි ප්‍රහාණය කියලා දේශනාදි සඳහන් ඊළඟට පස්වෙනි එක නිස්සරණ පහන නිස්සරණ පහානංච නිරෝධෝ නිබ්බාන සියලු කෙලෙසුන් නිරෝධ කරන අවස්ථාව අනික් අතට සියලු සංකත ධර්මයන්ගෙන් ඉවත් වෙන අයින් වෙන අවස්ථාව තමයි නිස්සරණ පහානේ කියලා. සියලු හේතුඵල ධර්මයන්ගෙන් අයින්. නිස්සරණ ප්‍රහාණය. සියලු සංසාර ගමන ඉවත් ඒකෙන් ඉවත් වෙනවා. ඒක තමයි නිස්සරණ පහානේ හැටියට දේශනාවේ සඳහන් කරන්නේ. ඒ අන්තං අවස්ථාවේ හැටියට කෙලස් ප්‍රහාණය ගැන පුංචි කෙටි විස්තරයක් මේ කියන්නේ. සාරාංශයේ විතර. එතකොට අපි පළමුවෙන්ම අදංග විස්කම්බන වශයෙන් කෙලස් ප්‍රහාණය කරනවා. සමාධිය උපදවා ගත්තාම නීවරණාදී ධර්මයන් ප්‍රහාණය වීමෙන් අන්න ලෞකික වශයෙන් කෙලස් ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට සමාධියේ වඩලා විදර්ශනා මාර්ගයට බැස්සා. විදර්ශනාවේදී අර දෙවෙනියට කියාපු ක්‍රමය නිබ්බේද භාග්‍ය සමාධි වශයෙන් හිතේ තියෙන කෙලෙස් පඳු ලෞකික වශයෙන් බිඳහන. මෙන්න මේ දෙක තමයි අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මොනවද? ස්කම්බන ප්‍රහාණය ඊළඟට තදංග ප්‍රහාණය මේක හොඳට වඩලා මෝරවා ගන්න ඕනේ එහෙම මෝරවා ගත්තාම තමයි අර කෙලෙස් වල බලය සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. ඔය විසුද්ධි මාර්ග පරම්පරාවේ ගමන් කරලා සංස්කාර උපේක්ෂා ඥාණයට වැටිලා ඒ සංස්කාර උපේක්ෂා ඥාණයේ අන්තිම කෙළවර උත්තානගාමිනේ විපස්සනා කියන මේ අවස්ථාවට පැමිණිලා ඒ තමන්ගේ ඥාන ශක්තිය හැටියට කෙලෙස් ප්‍රහාණය කරගන්න සමුච්ඡේද වශයෙන් යම්කිසි ප්‍රමාණයක් කෙලෙස් ප්‍රහාණය කරගන්නට ලැබේ මෙන්න මේකයි අපේ ආයතු මාර්ගය. දැන් පින්වත්නි අපිට ඊටාත්ම සීමිත කාල සීමාවක් ලැබෙන්නේ මේ ධර්ම දේශනාව. ඒ කාලය දැන් අවසන් වේගෙන ගියා. අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරණින් අපේම දායක පුරුෂ. පොල්ගස්සේට වෙනවල් කළ සම්බෝධි යෝගාශ්‍රමයට අනුබද්ධ දායක පින්වත්. දායකත්වයේ ලබාගෙන මට ආශිර්වාද කිරීමේ විකාශිරී පැත්තේ මේ මේ බලාපොරොත්තුෙන් ධර්ම දේශනාවේ කටයුතු කළා. ඔබ හැම දිනාටම මේට සම්බන්ධ වන හැම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් කරගත් උදාන කුසල බලයේ හේතුවෙන් උතුම් අමා මහ නිවන් දකින්න හේතු ආසනා වේවා කියන පැතුම සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ අද ධර්මානුශාසනාවේ ගායකත්වය දරූ පින්වතුන්ගේ පින්වත් අරමුණු මේ අද දිනට 52 වන භාවනා වර්ෂය සම්පූර්ණ කරන පොල්ගස්සෝවිච වෙනිවැල්කුල සම්බෝධි යෝගාශ්‍රමාධිපති කම්මඨානාචාර්ය පූජනීය කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේට ගුරු පූජාවක් ලෙසින් ආශිර්වාද කිරීමටත් උන්වහන්සේ සිදු කරන උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමටත් යෝගාශ්‍රම වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට කාර්ය මණ්ඩලයටත් සෙත් පැතීමට සහ උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම අද දින දායකත්ව දරන සියලුම දෙනාගේ පොදු අරමුණයි. ඊට අමතරව එම දායක භවතුන්ගේ සෙසු අරමුණේ මිය ගිය දෙමාපියන්ට පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට නිවන් සුව සාසනා කිරීමට සුජීවත්ව සිටින පිළියන්දල ප්‍රේම සංඝ කරුණා යන අයට විනෝත් දින්දියා නිලක්ෂිකා දූදරු නුඹුරු නුඹුරුයන්ට නිර්වාණ අවබෝධයේ පිණිසත් දායකත්වයේ දරනවා පිළියන්දල මොරටුව පාර වෙන්දේසිවස්ස අංක 126න් 7 නිවසේ පදිංචි එච්.කේ. ප්‍රේමචන්ද මහත්මිය. උපසේන මාපතුන ප්‍රේමා මාපතුන සහ තම දූදරු මුනුදුරු මුනිදිරියන්ට සෙත් පැතීම සඳහා මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා පාදුක්ක කොටිගම්ගොඩ අංක 36 බී නිවසේ පදිංචි ප්‍රේමා මාපටුන මහත්මිය සමග උපසේන මාපටුන මහතා පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා සතර වර්ගයේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරනවා පාදුස්ක කොරණපාර අංක 81 න් 6 නිවසේ පදිංචි W චන්ද්‍රරත්න මහතා සමග සංවේදන 1996යි 4යි වන දින පරලෝසසත් දොස්තර ජෝර්ජ් වීරසිරි පියාණන්ට සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමට සුජීවත්ව සිටින ස්ටෙලා වීරසිරි මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ රාජකීය නාවල පදිංචි සාවිත්‍රී වීරසිරි මහත්මිය. පරණව සැපත් K D. Devisinghe, A D. Dilimona, K. Pabilis Perera, K. Rosalin Mona යන දෙමව්පියන්ට කේ.ඩී. කරුණාසේන සහෝදරයා ඇතුළු මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා කේ. ගුණතිලක, කේ. ගුණවතී ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවා පතමින් දායකත්වයේ දරනවා පරගස්කොට දැල්කඩ අංක 329 ඒ එකලවසී පදිංචි ඒ ගුණවතී මහත්මිය අද දින 52 වන භාවනා වර්ෂය සම්පූර්ණ කරන කොට්ටාවේ සුමන හිමියන්ට ගුරු පූජාවක් ලෙසින් ආශිර්වාද කිරීමට අපව දහම් මඟට යොමු කළ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා පාදුක කොළඹ පාර ක්‍රීඩා මාවත අංක 2න් 8 නිවසේ පදිංචි එම්.කේ.එල්. ජයසූරිය මහත්මයා. උග්ගල්බඩ නන්දා දන්දෙනිය වන සමාගයේ පරලෝක සැපත් සුනිල් මුණවීර ස්වාමි පුරුෂයාට අප දෙපළගේ නියවිය දෙමාපියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සුජීවත්ව සිටින දරුවන්ට ධර්මාභෝධය ලැබීම සඳහා දායකත්වයේ දරනවා කලුතර උග්ගල්බද නන්දන නිවසේ පදිංචි ඩී.එච්. නන්දා දම්දෙනිය මහත්මිය. රැස්කලා වූ සියලුම පින් නියගිය දෙමාපියන්ට වැඩිමහල් සහෝදරියට සහ සහෝදරයාට පින් අනුමෝදන් කිරීමට පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරනවා පිළියම්දල බටකැස්කර සාර භූමියේ නිවාස සංකීර්ණයේ පදිංචි ප්‍රියනන්දනී හිනදුව මහත්මිය. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් පුණ්‍යානුමෝදනාම් සඳහා වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඒ වාග්නේ පැයකට ආසන්න කාල සීමාවක් ධර්ම ශ්‍රවණය කරා. මේ අපේම විශාල දායක පිරිසක් මේ දහම් මැදිරියට පැමිණිලා හැමදෙනාම ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන් ඒ වගේම මට නිරෝගී සැප ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුවෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ පිළිස පමණක් නෙවෙයි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ධර්මයේ ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම විවිධාකාර දහම් පූජා දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් කරගත් සියලු කුසල බලය ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාටමත් හිමි වෙලා මේ ණයද යානික සම්ණයක් සංගොද්ද ශාසනයේදී සියලු කෙලෙස් ප්‍රහාණය කරගෙන උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු ආසනා වේවා කියන පැතුම සබා ගන්න. සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සාසනං চিරං රක්ඛන්තු දේශනං চিරං රක්ඛන්තු පං සදාති සාදු සාදු සාදු එම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනා පාස්වවදාල ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ පොල්ගස්සෝ විට වෙලිවැල්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති කම්මඨානාචාර්ය පූජනීය කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ ගරුතර ධර්ම දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. පෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දෙවිරකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු